ඉන්දික කුමාර මහත්මයා අවසරයි ප්‍රය හඳුරන්නේ ඔබ වහන්සේ බොහොම මේ මේ සූත්‍රය තෝරාගත්තට බොහොම පිං සිද්ධ වෙනවා මේකද මේක අර එක විදිහ එක එක විදිහට මේ සූත්‍රය පාවිච්චි කරන ඔබ වහන්සේ දේශනා කරා වගේ අර සමහරලාට බුදුදහමට විරුද්ධව ඒ කියන්නේ බුදුහාමුදුරන්ට විරුද්ධව සූත්‍රය පාවිච්චි කරන මම දැකලා තියෙනවා. මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා හඳුරන්නේ එකක් ඒක ඇත්තට මට පැහැදිලි කරගන්න ඕන එහෙම එකක් තියනවද නැද්ද කියලා. ඒ කියන්නේ සූත්‍රයේ අර ඔබ වහන්සේ දේශනා කරා වගේ මුල් කොටස විතරක් අරගෙන කතා කරන කට්ටියක් ඊට පස්සේ අර අග කොටස සමහර විට මගහරිනවා. ඒකේ මං සනත් නානායක්කාර කියලා මහත්මයාගේ පොතක් කියලා තියෙනවා කාලයකට කලින්. තුමා කියලා තියෙන ඒ මම හිතන පාලි ගැන එහෙම දැනුමක් තියෙන කෙනෙක් එයා කියලා තිබ්බා. ඔකේ සූත්‍රයේ අවසාන කොටසේ වැදගත් දෙයක් තියෙනවා ඒක ගොඩක් අය සාකච්ඡා කරන්නේ නැහැ මේ මොකද්ද මේ බුදුරජාන් වහන්සේ දැන් කාලාමය කියන්නේ කාලාමය ඇත්තටම බෞද්ධයෝ නෙමෙයිනේ හැමතිරනේ මේ පේන විදිහට ඔකේ මූල බුදු උන්වහන්සේ බුදුරජාන් වහන්සේ සූත්‍රය දේශනා කරනකොට එතකොට ඒගොල්ලෝ වෙනත් මොකක් හරි බෞද්ධ නොවන කොටසකට තමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට යම් කිසි ඇත්තටම මේ කොල්ලන්ට එහෙම පිළිහිටපෝ අත්වාදයක් ලස්සන අධ්‍යයනයක් පැහැදිලිව තිබුණු පිරිසක් නොවන බව තමයි මේ සූත්‍රයෙන් පෙන්නේ. ඔව් එතකොට සනත් ඒකේ එක කොටසක තියනවා කියලා කියනවා හඳුනනේ මට ඒක හරියටම මේ කියන්නේ මම පාලි හරියට ඒ පැන විශේෂඥ වෙන්න නිසා හරියට දන්නේ මට ඒක තේරුම මේ මේ ඒ බුදුරන් වහන්සේ අර කාලාමෙන් අහපු ප්‍රශ්නයට උත්තරයක් එක තැනක තියනවා කියලා දක්වලා තිබ්බා විඤ්ඤ ඒ කියන්නේ කාලාමයන්ට කවුරු හරි පිළිපදින්න ඕනනම් ඒ කාලාමය හරි වෙනත් සමාජයක හරි මං හිතන්නේ ඒ වගේ විවෘත බෞද්ධ නොවන වගේ විඤ්ඤෝ කියලා පදයක් තියෙනවා කියලා. ඒ විඤ්ඤෝ කියන්නේ කවුද කියලා මට තාම මේ හරියට පැහැදිලි කරගන්න බැරි වුණා. ඒක මෙහෙම ඔව්. එහෙමයි තියෙන්නේ. එතකොට දැන් එතන බුදුරජාණන් වහන්සේ විමසනවා මේ විදිහට දැන් අර ලෝභය, ද්වේෂය, මෝහය පිළිබඳව කතා කරලා තථාගතයන් වහන්සේ අහනවා කාලාමිනි ඒ කිමෙයි හංගිවුද මේ ධර්මය කුසල් හෝ අකුසල් හෝ වෙද්ද එතකොට ස්වාමීනි ඒවා අකුසල් වලදී අකුසල් කියලා කියනවා කුසල් වලදී කුසල් කියලා කියනවා Eh, ඊට පස්සේ සාවද්ද හෝ අනවද්ද වෙද්ද වහන්ස අනවද්ද වෙති විඥාන් විසින් ගරහිත හෝ ප්‍රශංසිත හෝ වෙද්ද වහන්ස විඥාන් විසින් ප්‍රශංසිතයි එතන විඥාන් කියලා කියන්නේ විඤ්ඤෝ පුරුෂ කියලා කියනවා eh, ප්‍රඥාවන්ත පුද්ගලයාට ඥානවන්ත පුද්ගලයාට එතකොට සති සම්පජඤ්ඤයෙන් යුක්තව යමක් નિවරදිව වටහාගත්තු ස්පර්ශ කරපු eh, ප්‍රත්‍යක්ෂ කරගත්තු පුද්ගලයා තමයි මෙතන විඤ්ඤෝ පුරුෂ කියලා කියන්නේ. ඒ කියන්නේ ඥානවන්ත පුද්ගලයා කියන එක. එතකොට බහුශ්‍රත පුද්ගලයා කියන කෙනා නෙමෙයි. ඒ වගේම චින්තකයා කියන කෙනත් නෙමෙයි. දාර්ශනිකයා කියන කෙනත් නෙමෙයි. මෙතන කියන්නේ විඤ්ඤෝ පුරුෂ කියලා කියන්නේ ඥානවන්ත පුද්ගලයා. එතකොට අන්නේ ඥානවන්ත පුද්ගලයා ගැන තමයි බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම මෙතනදී මතු කරන්නේ මේ ධහම ප්‍රඥාවන්තයිට. මොකද මේ මේ විශ්ව ධර්ම න්‍යාය හරියට ස්පර්ශ කරන්නට පුළුවන් වෙන්නේ ඒ බඳු ප්‍රඥාවකින් කටයුතු කරන අයට පමණයි. දැන් උදාහරණයක් හැටියට අපි දකිනවනේ ලෝකයේ බොහෝ දේවල් සූක්ෂම විදිහට අධ්‍යයනය කරලා සොයාගෙන තියනවා ඇතැම් විද්‍යාඥයන්. හැබැයි අන්තිමට ඒවම සමස්ත මානව සමාජයේ පරිහානිය පිණිස යොදාගෙන තියෙනවා. ඒවම සමස්ත සබාධම විකෘති කරන්නට පාවිච්චි කරමින් පවතින. ඇයි මේ සබාධම් රීතිය හරියට හඳුනා නොගැනීම නිසා. එතකොට මෙතන ප්‍රඥාව කියලා කියන්නේ ඒ සබාධමේ මූලික સિદ્ધාන්ත පටිච්ච සම්පාදය සහ ත්‍රිලක්ෂණය වටහා ගැනීම වගේම ඒ තුලින් අර තමන්ටත් අනුන්ටත් දුක දුරු කරන වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්නට තරම් සිහි බුද්ධිය ඇති පුද්ගලයා තමයි මෙතන ප්‍රඥාවන්ත පුද්ගලයා කියන්නේ. ඒ කියන්නේ මේ නාම රූප ධර්ම විනිවිද දකින්නට පුළුවන් හැකියාව සහ ඒවා තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස යොදවා ගන්නට හැකි පුද්ගලයා. එතකොට මේ පුද්ගලයා තමයි ප්‍රඥාවන්තයෙක් කියලා හඳුන්වන්නට පුළුවන්. එහෙම නැතුව වෙනත් න්‍යායක් මත, වෙනත් දර්ශනයක් මත, වෙනත් චින්තනයක් මත, වෙනත් ශාස්ත්‍රයක් මත යම් යම් දේවල් පිළිබඳ විශාරද වෙච්ච පමණින් එතනත්ත ප්‍රඥාවන්තයෙක් කියලා හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. මෙතන විඤ්ඤෝ පුරුෂ කියලා කියන්නේ අර විදිහේ කියන ප්‍රඥාවන්තයා කියන එක. එතකොට මේ ප්‍රඥාවන්තයෝ විසින් ප්‍රශංසා කරනවද ගරහනවා කියන එකයි අහන්නේ. එහෙම හම්දුනේ. මට එතනදී මම ඔක සාකච්ඡා කරා වෙනත් මේ ඒ ධර්මය ගැන යම්කිසි දැනුමක් තියෙන පිරිසත් එක්ක. එතකොට ඔබ වහන්සේ මේ කදහසක් තමයි දැන් කියන්නේ දැන් ආලාම කලාමයන්ගේ සමාජයේ දැන් භික්ෂුන් වහන්සේලා නැහැනේ බෞද්ධ වෙන නිසා ඒගොල්ලන්ට කවුරු කොයි වගේ කෙනෙක්ද විඤ්ඤෝ කියලා කියන්න පුළුවන් වගේ මට නිකන් ඒක අදහස එකත් සාකච්ඡා කරනකොට එක අදහසක් ආවා අර දැන් මහෞෂධ පඬිත කතාවකද පඬිත විඤ්ඤෝ කියන්නේ පඬිත ඒ ඒ අපි බෞද්ධ සම්ප්‍රදායන විදිහට ත්‍රිපිටකේ සඳහන් විදිහට පඬිතයෝ කියන වගේ අදහසක් කියලා. ඊට පස්සේ තව දැන් බුදුවරු ලෝකේ නැති කාලෙටත් පඬිතයෝ ලෝකේ ඉඳලා තියෙනවා. දැන් බෝසත්වරු වගේ උතුමන් ඒ පඬිත ලක්ෂණ. ඒ කියන්නේ සාංශාරික වශයෙන් Taman ප්‍රගුණ කරගෙන ආපු දෙයක් තියෙනවානේ. එතකොට බුදුවරයෙක් ලෝක පහළ වෙලා ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මාලෝකයක් එක්කලා බොහෝ දෙනාගේ ප්‍රඥාව අවදි වෙනවා. හැබැයි එහෙම අවදි වෙන්නට අවස්ථාවක් නොතිබුණාට සාංශාරික වශයෙන් ප්‍රගුණ කරගෙන එන, ප්‍රත්‍යක්ෂ කරගෙන එන, අත්දැකගෙන එන කරුණු ටිකක් තියෙනවානේ. හොඳ කළාම මේකේ විපාක කොහොමද, නරක කළාම මේකේ විපාක කොහොමද? මේ විදිහට ප්‍රායෝගිකව තමන් ප්‍රත්‍යක්ෂ කර. ඒක තමයි සාන්දෘෂ්ටික. එතකොට සාන්දෘෂ්ටික බව තුලින් මේක අත්දැකලා තීරණ වලට එළඹෙන්නට යෝග්‍යතාවයක් තියෙනවා අර විදිහට අපේ න්‍යාය මත ශාස්ත්‍ර මත පිළිහිටලා පමණක් නෙමෙයි. එතකොට අමුද්දෝත්පාද කාලවල ඒ වගේ විඤ්ඤෝ පුරුෂයෝ ලෝකේ ඉන්නවා. එහෙම හඳුනන්නේ. ඒ කියන්නේ අපි මෙහෙම කිව්වොත් හරියද හඳුනන්නේ ආර්ය මාර්ගේ ගමන් කරනවා. එහෙම නැත්නම් බෝධිසත්වයෙක්, එහෙම නැත්නම් ඒ වගේ නිර්වාණය හරි ආර්ය මාර්ගයේ මාර්ගයේ ගමන් කරන පඬිතෙක් කිව්වොත් හරියද? ආර්ය මාර්ගය තමයි ලෝකේ යථාර්ථය ඒ කියන්නේ දැන් යම් කිසි දැන් අපි හිතමු දැන් බටහිර විද්‍යාවත් අපි විද්‍යාව කියලානේ හඳුනාගෙන තියෙන්නේ. නමුත් මෙතන යථාර්ථය යථාර්ථය දකින්නට. එතකොට යථාර්ථය දකින්න ක්‍රමය තමයි අවසානයේ ආර්ය මාර්ගය. එතකොට ඒ තැනත්තා තාම ආර්ය භාවයටපත් වෙලා නැති වෙන්නට පුළුවන්. හැබැයි පෙර ආර්යයන් වහන්සේලා විසින් දෙසූ දහම අනුව යමින් ඒ ලෝකේ යථාර්ථය සොයන කෙනෙක්, විමසන කෙනෙක්. එතකොට එයා මේ එයා හොයන්නේ තමන්ගේ ප්‍රතිලාභ වැඩි කරගන්නටවත්, නොබෙල් ත්‍යාගය ගන්නටවත් නෙමෙයි. එහෙම නැත්නම් මේ තමන්ගේ මේ පිරිස වැඩි කරගන්නටවත්, පරිවාරය වැඩි කරගන්නටවත්, කීර්තිය වැඩි කර ඒ වෙනත් ප්‍රතිලාභ වෙනත් ඉලක්ක නෙමෙයි ඔහුගේ තියෙන්නේ. ඔහුගේ තියෙන්නේ මේ යථාර්ථය දැකීමේ අවශ්‍යතාවය. එතකොට අන්නේ අවශ්‍යතාවයත් එක්කලා නිදහස්ව දේවල් අධ්‍යයනය කරන්න පෙළවෙන කෙනා තමයි අර පඬිත ලක්ෂණ ප්‍රකට කරන්නේ. ඉතින් ඒතනත්තාට අර විදිහ ආරයන් වහන්සේලා හමු වුණාම ඒ ආර්ය මාර්ගය තුල මේ භව ගමන නිමා කිරීමේ ඉලක්කයකට ක්‍රියාත්මක වෙනවා. එහෙම හඳුරන්නේ. ඒකේ පැහැදිලි මේ මට තව ඒ කියන්නේ මේක අර මම සාකච්ඡාවකදී ආපු ප්‍රශ්නයක්. මම එකපාරක් කිව්වා ඔය පඬිතය කියන වචනේ කිව්වම අර මග්ග ජාතකයේ තියෙනවනේ ගිරා පඬිතය කියලා අද කියලා අර එකක් එතනත් ආම්ඳුරනේ අන්තිමට බලනකොට එතනත් ප්‍රශ්නේ විසඳෙනවා මොකද ගිරා පඬිතය කියන්නේ මේ ආනන්ද හාමුදුරුවෝ පූර්වාපතේ ඒතකොට ඒ භවයේ තිරසන් සතෙක් හැටියට පක්ෂියෙක් හැටියට හිටියා වුණාට ඒ පක්ෂියා සාංශාරික වශයෙන් ප්‍රගුණ කරන ලද සාන්දෘෂ්ටික අධ්‍යක්ීම් සමුදායක් එක්කයි එන්නේ ඒ නිසා තමයි උන්ගේ ජාතකයේ ගිරා පඬිතයෝ කියලා කියන්නේ එහෙම නැත්නම් නිකම්ම ගිරෝ කියන්න පුළුවන් <laughs> ඒවා හොඳ වැදගත් කාරණා